මහියන්ගේ විචාරතුමා වරදක් කළ තිබෙනවා පේනවා නම් ඒ දෝෂාභියෝගය නියම විදිහට පාර්ලිමේන්තුවරයා ගෙනියා යුතුයි. දැන් එහෙම නැතුව එනකොට බල කරන්න ගියොත් අශ්වයන් කියලා ඒ බලාත්කාර කරනවා. දැන් මෙතෙන්දී අශ්වයන් කියන්නේ යම් කාරණාවක් හො කරගෙන ඒ කාරණාව යම් වරදක් ගැන පැමිණෙල්ල. ඒ පැමිණෙල්ල ඊළඟට ගොනු කරන්න ඕන තේමනවා. කදී ඊගාට ඉවත් කළා තීන්දුවක් දෙන්න ඕන. ඇත්තටම මගෙන් අහුවත් මාගාව තියෙනවා. මොන්ටිස් මාතර විරුද්ධ කරු. ඇත්තටම දෝෂාභියෝගයක් ආවොත් ඒ කරුණත් අතුලත් මම වුණත් මම තිරිස් මහත්තයාට විරුද්ධව මගේ ඡන්දය එනවා. දෝෂාභියෝගය. නමුත් මේ දැන් යන විදිය නම් සම්පූර්ණයෙන්ම වනචාරී විදියක්.